එනම් කවුරුත් සාවධානවන්නේ මේ ශ්‍රමණේ ශ්‍රමණයාටම තේරුම් ගත හැකි වන ආකාරයේ ශරද ධම්ම දේශනාව පිළිපැදීම ගැන බලාපොරොත්තු වන්නේ ධම්ම දේශනාව ආගය යන පිළිපැදීම තුළින් මේ නැතත් කවදා හෝ දවසකදී නිවන් ලබා ගැනීම සඳහා එම ධම්ම දේශනාවේ කියන කුසලයේ හේතු වෙනවා ඇති එසේ මේ වගේ මේ කරුණ අදහසක් පෙරදරට වෙනයි අපි මේ දේශනාව ඉදිරිපත් කරන්නේ සෑම බෞද්ධයෙකු විසින්ම බලාපොරොත්තු වන ලබන නිවන අවබෝධ කර ගැනීමට නම් මේ පංචස්කන්ධ ලෝක ධර්මයේ සිය ධර්මයන් තුළ පවතිනා වූ ආත්මීය සංකල්පනාව සම්පූර්ණයෙන් ඉවත් කරලා අනාත්ම සංඥාව සමාධිය පිට තුළ ඇති කරලා තියෙන්නේ ඒ අනාත්ම සංඥාව ඇති කර ගැනීම පමණයි නැත්නම් ඒ අනාත්ම දර්ශනයේ භාවනා කරන දෙකීමෙන් පමණයි වෙනකොට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නේ අදුම වශයෙන් සෝවාන් වගේ සනාතන ලක්ෂණය අවබෝධ වීමෙන් උසලින් වශයෙන් රහත් වන්නේ සෝහනාත්ම ලක්ෂණය අධ්‍යක්ෂණය තුනේ. එනිසා මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට හේතු වන ආකාර අතුරින් මෙයට ඉතාමත්ම සරල වශයෙන් කරුණ දැක්වීමට උපකාර වන ආකාරයේ නාම රූප පරමුණු කරමින් ඒ අනාත්ම ලක්ෂණය මත කරගත හැකි ආකාරය පිළිබඳව කරුණ ඉදිරිපත් කිරීමටයි මා අදහස් කරන්නේ. සාමාන්‍ය මාර්ග ලක්ෂණ අවබෝධ කරගන්න පුළුවන් ආකාර රාශියක් තියෙනවා පංචස්කන්ධ ධර්ම වශයෙන් දැකලා මාර්ග ලක්ෂණයක් දකින්නට පුළුවන් ආයතන හයක් වශයෙන් දැකලා ඒ වගේම ධාතු හයක් වශයෙන් දැකලා නැත්නම් ආයතන 12ක් වශයෙන් එහෙමත් නැත්නම් ධාතු 18ක් වශයෙන් නැත්නම් පස්ස ආයතන හයක් වශයෙන් හේතුඵල ධර්මතාව වශයෙන් පටිච්ච සම්පදා සංකේත සම්පාද ධර්මතාව වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් දෙකීම ආදී විවිධ ආකාර තියෙන මේ අනාත්ම ලක්ෂණය මත කරගත හැකියි. එක එක්කෙනාගේ ප්‍රඥාවේ මට්ටමට මට්ටම මත මේ අවබෝධ කරගත යුතු ආකාරයේ සඳහා පවතින නාම රූප වශයෙන් මේ පංචස්කන්ධ ධර්මයන් අත්දැකලා ඒ ආඥාවක් නැති බව තේරුම් ගන්න එක පහසෙන් ඕනෑ කෙනෙකුට වාගේ තේරුම් ගන්නට පුළුවන් කාරණාවක් ඒක නිසා මේ සම්දිනාත්ම තේරුම් ගැනීමට හැකිවන ආකාරයේ නාම ලෝකාරමුණු කරමින් අනාත්ම ලක්ෂණය අතු කරගත හැකි කෙසේද කියන කරුණ අපි මේ ඇති කරනා දීමට අදහස් කළේ. එතකොට ලෝක සත්‍යයන් මේ සම්පූර්ණ පිටාරදම මෙහි සත්‍යයක් සිටින අය මම කියලා කෙනෙක් සිටින අය, මගේ කියලා කෙනෙක් සිටින අය, නැත්නම් මේ ස්ත්‍රියක් සිටින අය, පුරුෂයෙක් සිටින අය, ජීවියෙක් සිටින අය ආදී විවිධ වැඩි සංකල්පනාවල එළඹගෙන ආත්ම දෘෂ්ටියේ පිහිටලා සිටිනවා. මේ ආත්ම දෘෂ්ටිය කියන්නේ පංචස්කන්ධ ධර්මයන් නැත්නම් මේ නාම රූප ධර්ම ඇඟ සාපේක මමයේ, මගේ, මගේ ආත්මය කියලා සිතාගෙන සිටින සිටීමේ ඒකට එතකොටම මේ ශරීරය ගත්තොත් එන ශරීරයේ වෙනම ධර්මයක් සිත කියන එක තවත් ධර්මයක්. මේ සිත සහ කය කියන දෙකේ එකතුවට තමයි අපේ මනය කියන්නේ මගේ කියන්නේ. සිත සමනක් කියන දෝෂක් තියෙනවා, කය සමනක් කියන දෝෂක් තියෙනවා. ඒක ගැන අවධානය යොමු කරයි මම දේශනා දෙකක් කියන බලාපොරොත්තු වෙනවා. එතකොට හරියට අපි හිතමුකෝ මේ යම් කෙනෙක් වාහනයක නැගලා ගමන් කරනවා නම් වාහනේ එළවෙන පුද්ගලයා නිසා වාහනේ යනවා ඒ වගේම ඒ එළවෙන පුද්ගලයා යන්නේ වාහනය නිසා එකිනෙකාට උපකාර වලින් ඒ ක්‍රියාදාම දෙක ක්‍රියාත්මක වන. එලෙසින් තමයි ක්‍රියාත්මක වූ ශරීරය ක්‍රියාත්මක වූ මනසක් ක්‍රියාත්මක වන විට ඇතිවන සත්‍යය මනස නිසා කයේ පැවැත්මන් කය නිසා මනසේ පැවැත්මක් පවතින. ක්‍රියාශීලී මනසේ තත්ත්වය. එතකොට සාමාන්‍යයෙන් නිින්ද ගියාට පස්සෙ නැත්නම් තේ නැති කලාට වගේ තත්ත්වයකට පත් වෙනවාට පස්සෙ එතකොට කල්පනා කරන්න පුළුවන් මෙලිදී සිතක් නෑ නේද? සිත සම්පූර්ණයෙන්ම නොතේරෙන තත්යක නේද තිබෙන්නේ කියලා. ඒකත් අර ජීවිතෙන් දින රූපේ දිගින් දිගට පවත්වාගෙන යන්නට උපකාර වන භවංග සිත් පරම්පරාව පවතින. ඒ නිසා ඒකෙදී නාමයේ රූපයට උපකාර වෙන්නේ රූපයේ නාමයට උපකාර වෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාගේ උපකාර දෙක ලබමින් ඒ නාම රූප ධර්මතාවයක් පවතිනවා. එතකොට මේ තත්ත්වය හරියට අවබෝධ කරගන්නට බැරි නිසා නාම රූප ධර්මතා දෙකම එකට අරගෙන කතා කරන්නට සිතන විට මේ මම සිතනය මගේ කියලා දෙයක් තියෙනවය ආත්මයක් තියෙනවය කියන වැරදි දෘෂ්ටිය ඇතිවෙනවා. එතකොට රූපස්කන්ධය කියන එක වෙනම ධර්මයක් සිත කියන එක තවත් ධර්මයක් කියලා පළමුවෙන්ම තේරුම් ගන්න. මෙතන මේ සිත කියලා අපි කියවට ඒ කියන විවිධ කොටස් එතකොට ඒ සිිතේ තමයි සිිතෙන් තමයි අපි වේදනා අත්දකින්නේ. කායික වේදනාවත් අපාරවත් දකින්නේ සිිතින්. කය ඇසුරු කරගෙන ඒ වේදනාව ඇතිවෙන නිසා ඒවට කායික වේදනාව කියන්නේ. නමුත් ඒ වේදනාව අපි අත්දකින්නේ සිිතින්. මානසික වේදනාව අත්දකිනවා. මේ වේදනාව කියන්නේ සැප දුක් මදහස් කියන ඕනම වේදනාවකට කියන පොද වචනය. ඒ සිිතේ තියෙන කොටසක් තමයි මේ වේදනාව කියන්නේ. කියන්නේ වේදනාව විඳින්නේ අපේ සිතේ ක්‍රියාත්මක වීම නිසා. ඒ වගේම අපි නොයෙක් දේවල් හඳුනා ගන්නවා. ඇහැට පෙනෙන රූප හඳුනා ගන්නවා, රූප සංඥා කියලා එකට කියන්නේ. කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා, ශබ්ද සංඥා. නාසයට දැනෙන ගඳ සුවඳ හඳුනා ගන්නවා ගන්ධ සංඥා දිවට දැනෙන රස හඳුනා ගන්නවා ඒකට කියන්නේ රස සංඥා කියලා ඒ වගේම කයට දැනෙන වේදේශ ස්පර්ශ හඳුනා ගන්නවා ඒකට කියනවා වචන ප්‍රාමණයට තේරුම් මතක තබා ගන්න අපහසුවන්න පුළුවන් පොත්බ්බ සංඥා කියලා ඒකට කියන්නේ මනසට දැනෙන විවිධ දේවල් හඳුනා ගන්නවා ඒකට කියන්නේ ධම්ම සංඥා කියලා මේ ධර්ම කියන්නේ අපි මේ ධර්ම දේශනා කරනවා කියන දැන කියන ධර්මයේ වාද වචනයක් නෙවෙයි සිතට හමුවන සියලුම ධර්මතාවයන්ටයි ධර්ම කියන වචනේ ඒකේ දීග ගන්න. එතකොට අපි හඳුනා ගන්නවා විවිධ දේවල්. විවිධ ආකාරයෙන් හඳුනා ගන්නවා. හැට රූපයක් දැක්කම මේක ලක්ෂණයි කියලා හඳුනා ගන්න පුළුවන් කටයි කියලා. නැත්නම් සයි මාතයි නිති විවිධ ආකාරයෙන් අතුරේ නිතරේ හොඳ කෙනෙක් නරක කෙනෙක් විවිධ ආකාරයෙන් හඳුනා ගැනීම තියෙනවා. ඒ වගේම කනට හැෙන ශබ්දයන් නාසයට දැනෙන ගඳ සුවඳ විවිධ විවිධ ආකාරයෙන් හඳුනා ගන්න. දිවට දැනෙන රස මේ පිට රස අඹෝ රස පහළ රස ආදී විවිධ ආකාරයෙන් හඳුනා ගන්න. මේ විදිහට ඒ රස කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන්ට ඇත්තට රූප කන ශබ්ද ආදී වශයෙන් මේ අරමුණු සමුනාට පසු ඒවා හඳුනා ගැනීම කියන මේ හඳුනා ගැනීම පවතින සිත තුළ. සිතෙන් තමයි අපි හඳුනාගන්නේ ඒකට කියන්නේ සංඥා කියලා. මේ හඳුනා ගැනීම රාශියක් තියෙනවා මුළු ජීවිත කාලයක් බැලුවොත් එහෙම වචන වලින් ඉලක්කම් වලින් දක්වන්න බැරි ප්‍රමාණයක් අපි හඳුනාගෙන තියෙනවා ඒවා මහා ගොඩක් තියෙන නිසා ඒවා සංඥා ස්කන්ධය කියලා කතා කරන්නේ. එතකොට සිත තුළින් විවිධ සිතිවිලි අපි හිතන සමහර කුසල පාක්ෂික සිතිවිලි හිතන සමහරට අකුසල පාක්ෂික සිතිවිලි හිතන සමහර අවස්ථාවලදී කුසල අකුසල දෙකටම අයත් නොවන සිතිවිලි හිතන අවස්ථා තිබෙනවා. ඒකට ඒ කුසල් සිතේ විසිතීමට ශ්‍රද්ධාවක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා සමහර විට කරුණාව මෛත්‍රිය සිතේ තියෙනවා ප්‍රඥාව වෙන ඒ සිතේ තියෙනවා ඒ වගේම අපසල් පාක්ෂික වශයෙන් ගතවට ලෝභයේ දේශේ ඊර්ෂ්‍යාව කෝපේ මාන්‍ය ආදී විවිධ අපසල සිතේ තියෙනවා මේ සිතේ ඔක්කොම සමස්ත චිත්ත සංස්කාර කියන වචනයයි මේ වචනයෙන් හඳුන්වනු ලබන්නේ මේ චිත්ත සංස්කාර ධර්ම සෑම එකක්ම සිත තුළයි ක්‍රියාත්මක වන එක සිතේ තියෙන තවත් එක් කොටසක්. ඊළඟට මේ සිතේ මනසේ සිතින් තමයි අපි දැනීමක් ඇතිවන්නේ. ඇහැට රූපයක් දැක්කාට පස්සේ ඒ රූපයේ දැකීම පිළිබඳ දැනීමක් පහළ වෙනවා. ඒකට අපි කියන්නේ පොත්පත් වල දක්වන්නේ බුදුහාමුදුරේ දේශනා කරලා තියෙන සත්විඥානය කියලා. විඥානය විඥානය කියන්නේ දැනීමේ කරනවා දැනීමක් ඇති කර දෙනවා කියන අර්ථයේක ඒ වචනේ පාවිච්චි කරන්නේ. එතකොට ඇහැට දැනෙන රූප ඇහැට රූපයක් පෙනුනාට පස්සේ ඒ රූපයේ පිළිබඳ දැනීමක් ඇතිවීමට හේතු කාරණා සියල්ලම තියෙන විට අපට ඒ රූපයේ පිළිබඳ දැනීමක් පහළ වෙනවා. කනට ශබ්දයක් ඇසුනාට පස්සෙවත් දැනීමක් පහළ වෙනවා. ඒකට කියන්නේ සෝත විඥානය. නාසයට ගඳ සුවඳ දැනුණාට පස්සේ උදාහන විඥානය නැමැති දැනීම පහළ වෙනවා. දිවට රසයක් ගැවුණාට පස්සේ දිවවා විඥානය ඒ වගේම කයට යම් කිසි දෙයක් ස්පර්ශ වුණාට පස්සෙව කාය විඥානය එලෙසින්ම මනසට විවිධ දේවල් අරමුණු වුණාට පස්සෙව මනෝ විඥාන කියන ඒවා පහළ වෙනවා. එතකොට මේ විඥාන ස්කන්ධය සිත තුළ තියෙන දෙයක්. එතකොට මේ නාම රූප කතාවේදී මේ නාම කියන්නේ රූප ධර්මයන් නෙවෙයි අරූපී ධර්මයන්. එහි ප්‍රධාන වශයෙන් කොටස් හතරක් තියෙනවා. මොකද්ද? වේදනාව සිත තුළ තියෙන ධර්මයන්. සංඥාව සිත තුළ තියෙන ධර්මයන්. සංස්කාර චිත්ත සංස්කාර චිත්ත තුළ තියෙන ධර්මයන්. මෙතන චිත්ත සංස්කාර කියන වචනේ විශේෂයෙන් ගන්නට ඕන සංස්කාර කියන වචනේ පොදු එකක්. හේතයෙන් හටගත් ඕනෑම දෙයකට සංස්කාර කියන වචනේ කියන්නේ. රූපය සංස්කාරය. ඒක නිසා මෙතන චිත්ත සංස්කාර කියන වචනේ යොදන්න ඕන. මොකද චිත්ත තුළ පහළවන සිතිවිලි ධර්ම, කායික ධර්ම කියන එකයි චිත්ත සංස්කාර කියන එකේ සාමාන්‍ය අර්ථය. එතකොට විඥානය දැනීම මේ සියල්ලම සිතේ ක්‍රියාත්මක වන ධර්මතාවයන් එක ඒවාම ඔක්කොම දේවල් ඒකට අන්තර්ගතයි. නාමය විස්තර කරන සමහර අවස්ථාවලදී බුදුහාමුදුරෝ වචන පහකින් මේක විස්තර කරලා තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන වචනවල. මෙතන කියන්නේ සර කරුණ හතරමයි. ඒ කරුණ හතර දැක්වීම සඳහා වෙනත් වචන පහක් විස්තර කරලා තියෙනවා. වේදනා සංඥා කියන එක අර කලින් කියපු වේදනා සංඥා කියන කොටස් දෙකේමයි තියෙන දෙයක් නෙවෙයි. මේ දෙකමයි එතකොට සංඥා සංවේදනා සංඥා චේතනා මානසිකාර චේතනා සහ මානසිකාර චේතනාව කියන එක මෙයා ගන්නවා මානසිකාර කියන්නේ මෙනෙහි කිරීම කියන්නේ මේ දෙකම සංස්කාර අර චිත්ත සංස්කාර දෙකටයි ආස්තන. ඒකව එක වචනයක් තියෙනවා පස්ස කියලා. ඒ පස්සේ කියන්නේ විඥාන සංකේය. එතකොට එතන කියන්නේ අර වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් අතරමයි පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන වචන වලින් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ඒවල සිටේ ස්වરૂපය අපි තේරුම් ගන්න ඕනේ නාමස්කන්ධය තේරුම් ගන්නට යන විට. සිටේ ස්වરૂපය තමයි සිට ඇතිවීමේ හේතු තියෙනවා. හේතුන් ඇති වුණාට පස්සේ සිට පහළ වෙනවා. ඒක පළමුවෙන්ම තේරුම් ගන්න විඥානයේ තියෙන ආකාරය. දැන් නැහැට රූපයක් දැක්කාට පස්සේ චක් විඥානය පහළ වෙනවා කියන මාතිය. ඒකට චක් විඥානය අපට ඕන විදිහට ඇති වෙන එකක් නෙවෙයි. අපිට ඕන විදිහට ඇති කරගත හැකි දෙයක් නෙවෙයි. අපට ඕන විදිහට නැති නොකරගෙන ඉන්නට පුළුවන් දෙයක් නෙවෙයි. හේතුන් කියනකොට හේතුන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ඵල ධර්මයක් වශයෙන් විඥානය පහළවනවා. දැන් අපි හිතමු වම්මල්ල, දබමල්ලට දාලා අපි අක්කුලියක් ගන්නවා, සබ්දයක් ඇති කරනවා. වර්ණමණ්ඩලක් දකුණමණ්ඩලක් එකට ගැසීම නිසා ශබ්දයේ නිකුත් වෙනවා. ඒතකොට ශබ්දයේ පැවිලි එක ප්‍රතිඵලයක්. අත් දෙක එකට ගැටීම හේතුව. මේ හේතුව නිසා හටගත් දේ තමයි ඒ අත්පුඩිය නැත්නම් මේ ශබ්දය. එතකොට මේ ශබ්දය මම කියන්නට කෙනෙකුට බෑ. මේ ශබ්දය මගේ කියන්නට කෙනෙකුට බෑ. මේ ශබ්දය මම ඇති කළා කියලා කියන්නට කෙනෙකුට හැකි ගමන් නැහැ. මොකද හේතුන් මේ සංයෝගයෙන් ඒ ශබ්දය ඇතිවෙනවා. එලෙසින් තමයි චක්ඛුඥාන ආදී විඥාන ස්කන්ධය. ඇහැට රූපයක් දැක්කාට පසුව ආලෝකය අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ අපේ පිටන දැනීමක් ඇතිවෙන්නට. ඇසේ ඇහැ කියනකොට ඇහැ සම්බන්ධ සියලුම ඉන්ද්‍රිය ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නිසි පරිදි තියෙනවා. හා සම්බන්ධ සියලුම දේ ධර්ම කියන එකෙන් අදහස් කරන්නේ ඒ කාර්යය ඒ හා සම්බන්ධ විස්නාය පද්ධතිය ඒ හා සම්බන්ධ වූ මොලේ හා සම්බන්ධ වන ක්‍රියාදාමය මොලේ සංඥාවේ ක්‍රියාදාමය ආදී විවිධ කොටස් හැටියෙන් එකට ඇතුළත් වෙනවා මේ ඇහි නිසි පරිදි ක්‍රියාදාමයේ සිදුවන්නට ඕන රූප තියෙන්න ඕන ආලෝකයේ තියෙන්න ඕන ඒ තිබුණා නම් අපේ සිතේ මානසිකාරයේවත් ක්‍රියාත්මක මනසක් තියෙන්න ඕන අපි සදව කල්පනාවට යෙදෙනවා නම් ළඟින් ඉන්න කෙනෙක් වුණත් අපිට සමාජයට තේින්නේ මොකද අපි සදව කල්පනාවට නැත්තේ එතකොට අපිට අපේ ජීවිතයේ සම්පූර්ණ නැතිලා තියෙන නැති කලාව වගේ තත්ත්වයේ තියෙනවා නම් ඇස් දෙක ඇරියත් ඒ ඇස් වලට රූප දිගින් වැදුණා රූප සතහන් වැදුණා ඒ පිළිබඳ දැනීමක් ඇති වෙන්නේ සිතේ ක්‍රියාදාමයේ නැති නිසා ඒ නිසා ඒ ඒ හේතුන් රාශියම එකතු වුණාමයි චක්ඛුඥානේ නැත්නම් මේ රූපයේ පිටිබල දැනීමක් පහළවන. ඒ දැනීම සමාගයේ එකක් නෙවෙයි හේතු නිසා හටගත් දෙයක්. තමා ඇති කරගත් දෙයක් නෙවෙයි ඒ කියන ලද හේතුන්ගේ සංයෝගයෙන් ඇතිව පහළවන ප්‍රතිඵල ධර්මය. ඒකේ ඒ චක්ඛුඥානේ සමාගයේ ආත්මය කියන්නට බෑ. ආත්මය කියන්නේ සදාකාලික වශයෙන් ස්ථිර වශයෙන් තියෙන තියෙන ධර්මයකට. මෙතන දැන් චක්ඛුඥානය ඇති වුණා නම් ඊළඟට ඒ චක්ක විඥානේ වහන් පිළියන නැතිලා. එතකොට මමයේ හෝ මගේ නැත්නම් මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් ඉතිරිවන්නේ නැහැ, ශේෂවන්නේ නැහැ. එතකොට ආත්මය කියලා ගන්නට දෙන්නේ. දැන් මෙතන ඉන්න පිරිස අතරින් ඕන කෙනෙකුට ඇස් දෙක ඇරලා වටේටම කරකවලා බැලුවොත් එහෙම එක එක්කෙනා දකිනකොට එක එක්කෙනා අපි හඳුනා ගන්නවා නම් අපි දන්න අය නම් මේ අසවන අසවන අසවන කියලා හඳුනා ගැනීම පිළිබඳ දැනීම පහළ වෙනවා. ඉතින් පළවෙනි හඳුනාගත්තු එක්කෙනා දැකලා දෙවෙනි එක්කෙනා බලනකොට අර පළවෙනි හඳුනාගත්තු හැඟීම පිළිබඳ ඇති වූ චක්කු විඥාන ඔක්කොම ඉවරයි. ඒවා නැති වෙලා ගිහිල්ලා. දෙවෙනි එක්කෙනා දකිනකොට අර තුන්වෙනි එක්කෙනා දකිනකොට දෙවෙනි එක්කෙනා හඳුනාගත්ත එකක් නැති වෙලා. මේ විදිහට තමයි එදිනදා ජීවිතයේදී සෑම විටම ඇති වෙන ඇති වෙන චක්කු විඥාන නැති නැති යනවා. ඒවා ඉස්තික ධම්ම නෙවෙයි ඒවා අනිත්‍ය ධම්ම. ඒවා සදාකානික ධර්ම නෙවේ ඒවා නිරුද්ධ වෙන නෙවී යන ධර්ම. එතකොට ඒ අනිත්‍යය යනවා නම් නිරුද්ධ වී යනවා නම් ඒ වාගේ මම කියලා ගන්නට මගේ කියලා ගන්නට දෙයක් ඉතිරි වෙන්නට බෑ ඒක නිසා ඒවා අනාත්මයි කියලා තේරුම් ගන්න ඕනේ. ඒක ආත්මයක් කියලා දෙයක් නෑ. මම නෙවෙයි මගේ දෙයක් නෙවෙයි හේතුන් නිසා හටගත් දෙයක්. දැන් කන තියෙනවා මේ ඇගේ කනේ ශබ්දයේ ගොස් වදිනවා. සද්දේක සැඳුනාට පස්සේ ශබ්ද තරංග සංවේ වැඩිම නිසා සංදරේ කම්පණය වෙනවා. ඒ කම්පණය වීම ස්නායු පද්ධතියේ ක්‍රියාදාමය තුළින් මොලේ තරංග භාවයේ පරිවර්තනය වීමක් සිදු වෙනවා. ඒ පරිවර්තනයේ මොලේ තරංග තමයි දැඩිමක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ හේතුන්ගේ ක්‍රියාදාමය නිසායි අපි මේ ශබ්දය දැනගන්නා සිතක් ඇති කරගන්න. ඇති වෙන අපට ඇතිවන්නේ. අපි මේ ශබ්දය දැනගන්නා සිතක් ඇති කරගන්නවා නෙවෙයි. දැන් මේකට මම කිව්වොත් මම මේ කියන ශබ්ද පුළුවන් නම් අහන්න නැතුව ඉන්න කියලා දැන් දැන් මොන නම් පුළුවන් නම් උත්සාහ කරන මම මේ ශබ්ද අහන්න නැතුව ඉන්නවා කියලා මේ අය පොතේ උත්සාහ කළත් මේ ශබ්ද තරංග ගොස් කණේ වදිනකොට ඒ පිළිබඳ දැනීමක් මෙයාට තියෙනවා මේ අයගේ දැනීමක් නම් මේ අයට ඒක පාලනය කරන්නට පුළුවන් දෙයක් වෙනවා. තමන්ගේ දෙයක් නම් තමන් තෝරන විදිහට උපදවා ගන්නට නැත්නම් නූපදවාගෙන ඉන්නට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එනවා හේතු නිසා හටගත් ඵල හේතුන් කියනකොට මේ ඵල ධර්මයේ පාර වෙනවා. ඉතින් කියන්නේ පූර්ව සමාධි කියනවා ශබ්ද ඇහෙන්නේ නැති සමාධිය. ඒවට පත් වෙලා ඉන්නවා නම් මේ ශබ්දය අහන්න තියෙන්න පුළුවන්. නැත්නම් මේ ශබ්ද මේ ඇයට ඇහෙනවා. එතකොට මේ ඇහෙන ඇහෙන ශබ්ද එතන මෙතනම නැති වී යනවා. මම මේ වචන පිට කරනවා, පිට කරන පිට කරන වචනයක් වචනයක් පාසා සෑම වචනයක්ම නිරුද්ධ මේ වචන මෙයාගේ සංගරේ සිදුවීම නිසා, ශබ්ද තරංග ලැබීම නිසා ඒකලවත් දැනීම ඇති වෙනවා. ඒ දැනීම ඇතිවන්නේ මේ ශබ්දයේ එල්බගෙන, ශබ්දයේ එල්ලීගෙන. එතකොට ශබ්දයේ එල්ලීගෙන ඇති වෙන ශබ්දයේ දැනීම, සෝත විඥානය ශබ්දේ නැති වෙනකොටම නැති වෙනවා. තියෙන්නට බෑ මොකද හේතුන් නිසා හටගත් ඵලය හේතුන් නිරුද්ධ වෙනකොට අනිවාර්යෙන් නිරුද්ධ වෙනවා. ඒකට මම දැන් මේ ශබ්ද පිටකේම ඕනනම් තත්පර දෙකකට තුනකට නවත්තලා නවත්තන්නම්. එතකොට බලන්න මේ ඇගේ කනටම අවධානය යොමු කරලා ඕ ඒ වෙලාවේ පහළ උසවත විඥාන මේ දැනීම තුළ මෙන්න මම දැන් ශබ්ද නැවත බලන්න කන දෙකට අවධානය යොමු කරනවා. ඔක්කොම ශෝත විඥාන විරුද්ධ වෙලා ගිහිල්ලා එකක්වත් ඉතුරු වෙලා නැහැ මේ ඇගේ සිිතේ කිස්සලා ඉවලා හරියට සමාධියක් අල්පෙන් දැක්කනම් එහෙම සම්පූර්ණ ශූන්‍ය දර්ශනයක් එක්දියක් දකින්න පිටට විතර කිසිම අරමුණක් නැති තත්ත්වය. එතකොට මේ ශබ්ද ඇසීමේ සිට තමන් කියනවා නම් සමාධියේ සිතක් කියනවා නම් මමයි අසන්නේ කියනවා නම් මෙතන මහා බුලාවක් තියෙන. මෙතන ආත්ම ආත්මීය සංකල්පන ආත්මයක් ඇත කියන හැඟීම තියෙන මේක සම්පූර්ණ වැරදි මේක හේතුන් නිසා හටගත් ඵලධර්මයක් මේ විදිහටමයි නාශයට දඟසුවඳ දැනුණාට පසු ඇති වෙන ධර්ම වෙනවා මේ අය කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි නාශයෙන් යම් කිසි සුගඳක්තාව නම් අපි ඒක දුගඳ දෙයක් ඒක අප්‍රිය දුගඳ දෙයක් කියන අපි අකමැති වුණායි කියලා ඒකට ඒ ඥාන විඥානය ඇතිවීමට ඒ කර්ම බලපානය. කැමැතිව කැමැත්තටම ඒක බලපාන කර්මයක් නෙවෙයි. ගඳ සුවඳ දායන නාශයක ගඳාන්ට පසුව ඒහා සම්බන්ධ ස්නායු පද්ධතියේ ක්‍රියාදාමය ආදී විවිධ හේතුන් හරියට තියෙනවා නම් ධාන විඥානයේ කියන ප්‍රතිඵලය තියෙන එක මම හෝ මගේ ධර්මයක් නෙවෙයි. මේ විදිහටමයි දිව දිවට රසක් ගෑවුනාට පසුව අපේ දෝෂිත රසක් කියන ඕක නොදැන ඉන්න පුළුවන්කමක් නැහැ. නොදැනෙන්නට පුළුවන් අද්දුමතයි කියන්නේ 90ක් අතේ නොදැනෙන්න පුළුවන් තත්ත්වයට පිට දිනු කරනකොට ඉන්න පුළුවන්. නමුත් 100ම නොදැනෙන්න තත්ත්වයට ඉන්න දැනීමක් පහළ වෙනවා. එතකොට දිවේ පහළ වෙන දිවේ රස ගැනීම නිසා පහළ වෙන දැනීම ඇතිවීමට හේතු රාශියක් තියෙනවා. දිව තියෙන්නට ඕනේ, රස තියෙන්නට ඕනේ. රසයක් නැත්නම් ජීව විඥානයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට දිවහා සම්බන්ධ ස්නායු පද්ධතියේ ක්‍රියාදාමයේ නිශ්චිත පරිදි සිදුවෙන්නට ඕන. මොලේ ශරීරයේ ක්‍රියාදාමයේ නිශ්චිත ආකාරයෙන් සිදුවන්නට ඕන. ඒ තමතරව අර රුධිර සංසරණ ආදී දේවල් තියෙනවා. ඒ සෑම එකම නිශ්චිත පරිදි සිදුවන පමණයි ඒ දැනීමක් ඇතිවන්නේ. දිවහා විඥානයක් ඇතිවන්නේ. ඒක මම හෝ මගේ කියලා ගන්නවා නම් සම්පූර්ණ මුලාවක්. මම මේ ජීවහා විඥානය ඇති කරගත්තා කියන නම් ඒකක් මුලාවක්. මේ මුලාවට කියන්නේ අවිද්‍යාව කියලා නොදක්කම මෝඩකම කියලා. මේ මෝඩකම තිබෙන නිසා තමයි සත්‍යයක් හිතනවා කියන නැත්නම් ආත්මයක් සිටිනවා මම සිටිනවා කියන හැඟීමේ ඉරඹ ගන්න හැඟීමේ දැසගෙන ආත්ම දෘෂ්ටිය ග්‍රහණය කරන්නේ. එනිසා මේ අවිද්‍යාව දුරවන්නට නම් ප්‍රඥාව සමාගයේ සිට තුළ ඇති විය යුතුයි. ඒ ප්‍රඥාව තුළින් මේ ධර්මයන් විනිවිද අත්දැකලා සමාධියම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බවට පත් කරගත යුතුයි. ඒ පත් කරගත් කෙනෙකුට තමයි ඒ ආඥාව නැත කියන එක පහතෙම තේරුම් ගන්නට පුළුවන් වන්නේ. මම කියලා කෙනෙක් නෑ මගේ කියලා කෙනෙක් නෑ. කියන්නේ. එතකොට කයට දැනෙන ස්පර්ශ මේවා ස්පර්ශ හමුනාට පස්සේ කාය විඥාන පහල වෙන. අපි ඒක මේ ඇගේ කයි මధుරේ කරනවා කියලා. මధుරේ කරන වෙලාවේදී Taman කැමති උනන් නැතුව දෙනත් දුක්ඛ සාගත කාය විඥානය කියනවා. දුකක් ගැන දෙන කාය විඥානය කියලා. ඉතින් ගැඹුරු නිින්ද සමාධි තත්ත්වයකපත් වෙනා නම් ඒක ඇතිවන්නේ මොකද දේශිතේ ක්‍රියා ක්‍රියාශීලී මනස නැති නිසා. එතකොට කාය විඥානය කියන්නට හේතු තියෙනවා. හේතුන් නැති වුණාන් පස්සේ කාය විඥානය කියන විශේෂයෙන්ම ඒ ඒ විඥානය පහළ වීමට හේතුපාදක වූ ඒ ශරීර කොටසේ ස්නායු පද්ධතියේ ක්‍රියාදාමය අනිවාර්යයෙන්ම සිදුවේ ඉකී සිදුවේ ඉකී එහෙම නැත්නම් නිදැනීම පහළවන්නේ අපි හිතන TV වටලා තියෙනවා ඒ නැති කරලා තියෙනවා ඒකේ දැනීම පහළවන්නේ ඒ ස්නායු ක්‍රියාත්මක වන්නේ ඒ නිසා සාවකාලික වශයෙන් ඒවා කර්මන්නිකද භාවයට පත් කරලා ඇති නිසා එතකොට ඒ හේතුන් නිසා කාය විඥානය ඇතිවන මනසක් මේමයි මනෝ විඥානය කියන එක මනසට විවිධ අරමුණු හමු වුණාට පසුව ඒ පිළිබඳ දැනීම තියෙනවා. මීයන්ට මං කියවොත් එහෙම මොනවත් හිතන්නේ නැතුව දැන් ඉන්න කියලා විනාඩි 5ක් හිතෙන් හිතන්නේ නැතුව ඉන්න බලන්න. මේ සිටේදී ඉබේම નિરાයාසයෙන් ගලා යන්නට පටන් ගන්නවා. එහෙම මොනම සිතිවිල්ලක්වත් සිතන්නට ඇතුලේ ඉන්නට පුළුවන්කම තිබෙන රහස්ව කෙනෙකුට පමණයි ඒක ස්වභාවයෙන්ම තිබෙන ප්‍රයාදාන සමාධිය ආදී ප්‍රඥා ධර්මයන් දිනු කරලා තියෙන කෙනෙකුට විශේෂයෙන්ම මහා පහළ මාර්ගඵලයක් හරි ලැබලා තියෙන කෙනෙකුට ටික වේලාවක් එහෙම ඉන්නත් පුළුවන් ටික වේලාවක් සමානව වරුවක් දෙකක් දවසක් දෙකක් හරි ඉන්නත් පුළුවන් නමුත් දිගටම එහෙම ඉන්නට බෑ සිතිවිලි එනවා ඒ ආයාසෙ තමන් ඕන විදිහට නේ තමන් කැමති නැති වුණත් ඒ සිතිවිලි එනවා. සිතිවිලි ඇති වීමට හේතු තියෙනවා. විශේෂයෙන්ම මොලේ ක්‍රියාදාමයේ මේදී හේතුවන්නේ මනෝවිඥාන පහළ වීම සඳහා. එතකොට මේ මොලේ ක්‍රියාදාමයන් විසිපරිදි තියෙන තාක්කල් මනස ක්‍රියාත්මකව පවතින තාක්කල් අවිද්‍යාව නිරුද්ධ කරලා නොතිබෙන තාක්කල් ඒ සිතිවිලි ගලා යාම ස්වභාවික වශයෙන් සිදුවන දෙයක් තමයි එකක් නෙවෙයි තමන්ගේ සිතිවිලි නෙවෙයි සමාජ සිතිවිලි ඇති කරගත්තා නෙවෙයි හේතු නිසා හටගත් ඵල ධර්මතාවය. එතකොට මේ නාමස්කන්ධය තුළ පවත්නා වූ විඥානයේ දැනීම කියන එක අනිකර්ම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියන හැඟීම ඇති කරගන්නට පුළුවන්කම තිබෙන්න ඕන. ඒක Tamanටම තේරෙන්න ඕන. මේවා මම මගේ කියලා ගත්තේ මගේ කියන මෝඩකමට සත්‍ය වශයෙන්ම මෙහි මම මගේ කියලා ගන්නට දෙයක් නැහැ නේද කියන කරුණ මේ ඇයිටම අවබෝධ විය යුතුයි. මේ කියන කරුණ තේරුම් ගන්න නෙවෙයි මම අදහස් කරන්නේ. ඕනෑම කෙනෙකුට පොඩා ළමයෙකුට උනත් කියන කරුණ තේරුම් ගන්න පුළුවන් මතක තියා ගන්නට පුළුවන් තවත් කෙනෙකුට ඒක කියන්නටත් පුළුවන් හරියට පොඩි ළමයි විභාග වලට පාස් විභාග වලට ගිහලා විභාග පාස් වෙනවා මතක තියාගෙන ඉන්න අහන ප්‍රශ්න දෝෂේ වෙනවා විභාග පාස් වෙන ඉතින් මේ ප්‍රශ්න විහිදී අවශ්‍ය වන්නේ සමාගයේම අවබෝධයයි අර අසන කියවලා දැනගන්න දැනුමයි සමාගයේ අවබෝධය අතර විශාල පරතරයක් තියෙනවා ඒ සමාධියම අවබෝධයයි මේදී අවශ්‍ය වන්නේ. ඒ කියන්නේ චක්ක විඥාන ආදී විඥාන කොටස් හයම ආත්ම නෙවෙයි, මම නෙවෙයි, මගේ නෙවෙයි කියන හැඟීම. හේතුඵල ධර්මතාවයක් වෙනා වෙන දෙයක් මෙතන නැහැ කියන එක සම්මන්ත්‍රණ ප්‍රත්‍යක්ෂ ලෙසම අවබෝධ වී යයිද. මේක පිළිබඳව මේ සංඥා මාත්‍රයක් ඇති කර ගැනීම දැනීම මාත්‍රයක් ඇති කර ගැනීම විශේෂම ප්‍රමාණවත් අන්නේ ඒ ආත්ම සංඥාව දුරු කර ගැනීම සඳහා නිසා ඒ පිළිබඳ සමාධිය ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතුයි ඒකයි අද පස්සත්තන් දීස්සම් වූ විඤ්ඤෝහි කියලා හැම තියෙන ධම්මේ ස්වාස්ථාත ගාථා පාඩේ කියනකොට තම තමන් තම තමන් යන පමණින් දැනගත යුතු කියලා දවල් සංග්‍රහයෙන්ම දක්වලා තියෙනවා මට මතක ඇටියෙක. ඒ තමන්ගේ ප්‍රඥාවේ මට්ටමට අනුව මේ ධර්මයේ දකින්න පුළුවන් වෙනවා. තමන්ට අවබෝධ වන්නේ. ඒකට නාමස්කන්ධයේම තමයි වේදනාව කියන්නේ. මම මේ කතා කරන්නේ නාම රූප ආත්ම නොවේ කියන එක පෙන්වන්න කරගෙනීමට. මේ මේ ශරීරයයි පිටයි දෙක අරගෙන මේ මමයේ මේ මමයේ කියලා හිතාන වැරදි මුලාවට සිද්ධනවා ඒ මුලාව තියෙන තාක්කල් මෙතන සිට දීපදී මැන්නේ යනවා අද වශයෙන් සෝවාන් වෙන්නටත් බැහැ ඒක නිසා සෝවාන් වෙනකොට මේ සක්කාය දිට්ඨිය කියන එක සම්පූර්ණයෙන් නැති කරන්න ඕනේ සක්කාය දිට්ඨිය කියන්නේ මේ ධර්මයේ වල ආත්මයක් ඇති කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හයේ ආත්මයක් ඇති කියන හැඟීම එතකොට මේ නාම රූප පිළිබඳ රූපේ රූපස්කන්ධයට අයත් ගන්නවා නාමය කියන එකට වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරම ඇතුළත් දැන් අපි මේ විඥානය ගැන කතා කළා. දැන් ඊළඟ එක කරුණ කියන්නේ වේදනාව. වේදනාව කියන පොදු වචනයක් කියන මා කලින් කිව්වා. සැප වේදනා, දුක් වේදනා, නදහස් වේදනා. මේ ඔක්කොම වේදනා කියන පොදු වචනයට අන්තර්ගතයි. ඒතකොට කායික වේදනාත් ඒක ඇතුළත්, මානසික වේදනාත් ඒක ඇතුළත්. එතකොට මේ වේදනා එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මම වේදනාව විඳිනවා නෙවෙයි නම් සාමාන්‍ය ලෝක සත්‍යය හිතන්නේ මේක මගේ වේදනාව මම වේදනාව විඳිනවා ආදී වැරදි දෘෂ්ටියක එල්බගෙනයි වේදනාව අත්දැකීම එතන ආත්මය ඇත කියන සංකල්පනාව ආත්මීය හැඟීම ආත්මීය සංඥාව තියෙනවා එම නිසා ඒක දුරු කරගන්නවා. දුරු කරගන්නත් නම් මේක හේතුඵල ක්‍රියාදාමයක් වෙනක පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. දැන් මේ අය කැමති නැහැ දුක් වේදනා ශරීරය තුලින් අතුදාන ශාරීරික වේදනා ගමු. ශරීරය තුලින් දුක් වේදනා ඇති වෙනට කවුරුත් කැමති නැහැ. හැම සත්‍යයකම කැමති සැප වේදනාව විඳින්නට දුක් වේදනාවෙන් මත් වෙන්නට. මේ අය කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි දුක් වේදනාවක් දෙන දෙන දෙයක් ශරීරයට දැනුණාට පසු අනිවාර්යයෙන්ම දුක් වේදනාව ගෙනෙනවා. කැමැත්තට හෝ අකමැත්තට අනුව සිදුවන දෙයක් නෙවෙයි හේතුන් නිසා හටගත් ඵල ධර්මයක් වශයෙන් මේක සිදුවන්නේ. යම් කිසිම අපේ දෝ යම් සත්‍යයේ දැක්ක කළා දෙන්න නැත්නම් අඳුරේ දැක්ක කළා මොකක් හරි යම් කෙනෙක් ගැවුවා නැත්නම් අත මෙරිපුවා නැත්නම් ඉන්දර වාගේ දෙයකට අතා වුණා නැත්නම් තද ශීතලත් අද උෂ්ණයකට පත්න මේ වාගේ තත්ත්වයක් කියලා උදාහරණයක් පුදා පුදාහන කියන්නේ තමයි අපි කියනවා ඒ වගේ එකක්. එතකොට ඒව ඒ ඒ හේතු ආවට පස්සේ Tamanට දුක් වේදනාවක් අනිවාර්යෙන්ම ඇති වෙනවා. සබ්බ ශීතලක් ඇති වෙනකොට දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ සීතල ගැනෙන වාතයේ හරි මොකක් හරි දෙයක් සංගේ ශරීරයේ ස්පර්ශ වෙන තාක්කල් දුක් වේදනාව ගෙනෙනවා. සද්ද උෂ්ණයක් ආවට පස්සේ ඒ සද්ද උෂ්ණය නිසා ඇති වෙන කායික දුක් වේදනාව අනිවාර්යයෙන්ම තමයි අත්දැකෙන ඉස්තිරි වෙන්නේ. කැමති වුණත් අකමැති වුණත් එහෙමයි ඒක ඇති. අපි වෙන කකුල කොහෙවත් කෙනෙක් වැදුණා, පෙරෙනවා, නැත්නම් කැඩුණා, ඒක කටුවක් කුපිරුවා ආදී මේ තත්ත්වවලට පත් වෙනවා කියන්නේ. ඒ කියනකොට Taman කැමති වුණාම තුනයි කියලා නෑ. මේ දුක් වේදනා කියනවා දුක් වේදනා දෙන දෙන හේතු තියෙනකොට දුක් වේදනාව ඇති වෙනවා. හේතු නිසා හටගත් ඵලයක්. සැප වේදනා. සැප වේදනා හර දුක් වේදනා වගේ නිකම්ම ශරීරය තුලින් ඇතිවන්නේ නෑ. සැප වේදනා හොයා ගන්නට ඕන. නිකම් සැප වේදනා ලබන්නට බෑ. සැප වේදනා ගෙන දෙන කරුණු අපි හොය හොයා හොය හොයා නම් කරගන්න. ඒකට තමයි බොහෝ දෙනෙක් මහන්සි වෙන්නේ. සමන්ද සැප වේදනා ගෙන දෙන දේවල් සොයලා නම් කරගන්නට කටයුතු කරන එක තමයි බොහෝ සාමාන්‍ය මිනිස්යා කරන ලබන්නේ. ඒ කියන්නේ නිවන්යන සඳහා නෙවෙයි සංසාරයේ දිග්ගැසීම සඳහා කරන දේවල් කරන්නේ. එතකොට මේ සැප වේදනාව කොච්චර තමන් කැමති වුණත් ඇති වුණාට පස්සේ දිගටම තියාගෙන ඉන්නට බෑ. ඇති වෙච්ච සැප වේදනාව නැති වෙනවා. Taman කොච්චර කැමති වුණත් සැප වේදනාවක් Taman තෝරන විදිහට ඇති කරගන්නට බෑ. ඒකට අවශ්‍ය හේතු තියෙනවා. අපි හිතමු යම් ප්‍රසවාස කැමමක් කාලා ඒ තුළින් සැප වේදනාවක් වෙනින්නට කෙනෙක් බලාපොරොත්තු වෙනවා කියලා. දිව සිනවන්නට ලෝකේ බොහෝ දෙනා බොහෝ දේවල් කරනවා. එතකොට ඒ කයේ ඒ දිවේ රසයක් අපි හිතමු හොඳ රසවත් දෙයක් දැන් ගෑවිලා තියෙනවා ඒක නිසා ඒ වෙලාවේ රසයේ සැපේ විඳිනවා සැප වේදනාවක් තම අත්දැකෙනවා. මේ වේදනාව ඒ දිවේ ඒ රස ගෑවි තිබෙන තාක්කල් පමණයි පවතින. ඕන්නම් ගෙදර ගියාට පස්සෙ ඉවට ඔය සීනි වැනි දෙයක් කටේ තියාගෙන ඒ රස වේදනාව දෙසම සිතින් බලාගෙන ඉන්න ටික වේලාවක් යනකොට ඒ වේදනාව ටිකින් ටික ටිකින් ටික අඩු වෙලා නිරුද්ධ වෙලා යන ආකාරයක් දකින්න. ඒ දකිනකොට Tamanට තේරෙන්නේ සැප වේදනාව කියන එක තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි Taman කොච්චර ආසකද. සැප වේදනාව නිකන් ඇති කරගන්නවත් බෑ. අපිට ජීවිත රසයක් ගෑවෙන්නේ නැතුව කිසිම ආකාරයෙන් මේ මේ රසයේ පිළිබඳ වේදනාවක් ඇති කරගන්න බෑ. යම් දෙයක් අනිවාර්යයෙන්ම ඒක දිවේ ගෑවෙන්න ඕනේ. එතකොට ඒ වේදනාව සුඛ වේදනාව ආත්මයක් කියලා ගන්නවා නම් ඒක මුලාවක්. අපි හිතමු කයට ස්පර්ශයක් බඳලා සැප වේදනාවක් විඳීමට බලාපොරොත්තු වෙනවා කියලා කෙනෙක් බොහෝ දෙනෙක් ওই කන් ලැබෙන ස්පර්ශ නිසා ඇති වෙන සැප වේදනාව විඳීමට ආසාවෙන් තමයි කටයුතු කරන්නේ. ඒවා ප්‍රාණජීවී හෝ අජීවී වස්තු වලින් ඒවා ලැබෙනවා. එතකොට ඒ අපට ඒ සැප වේදනාවක් ගෙන දීමට අවශ්‍ය වන ඒ පොත්සබ්බ රූපේ ඒ කියන්නේ කය ස්පර්ශ වන දේ නැත්නම් පුළුවන් දේ සැප වේදනාවක් ගන්න. කොහෙන්ම බෑ. ඒ කය ස්පර්ශ වුණත් ඒ කය හා සම්බන්ධ ස්නායු දාන සංස්කෘතිය ක්‍රියාදාමය ආදී විවිධ හේතු තියෙනවා. ඒ හේතුන්ගේ ඔක්කොම සංයෝගයක් එකතුවක් ඉදෙන්න ඕනේ. ඒ කය තුළින් ඇති වෙන සැප වේදනාවෙ දෙන්නේ. ඇති වෙච්ච සැප වේදනාව දිගටම පවතින්නේ නැති වෙලා යනවා. එතකොට මේ සැප වේදනාවක් විඳින විට මේ මම විඳිනවා මගේ විඳිනවා කියලා හිතනවා නම් මගේ වේදනාව කියලා හිතනවා නම් ඒක හිතේ තියෙන හැඟීම. Tamange හිතේ තියෙන මුලාව නිසා ඒක Tamange හිතේ තියෙන මුලාව නිසා ඇතිවෙන වැරදි සංඥාවක් පමණයි ඒක. ඒක නිසා වේදනාව කියනක හේතු නිසා හටගත් ධර්මයක් කියලා හිතන්නේ. අනිත් අතින් ඇතිවෙච්ච වේදනා ඔක්කොම නිරුද්ධ වෙලා නිවිලා යනවා. දැන් මේ ජීවිතේ පුරා ඇති වුණා නම් යම් කිසි බොහෝ දුක් වේදනා වේදනාවල් ඒ සෑම එකක්ම දැන්නේ. ඔක්කොම නිරුද්ධ වෙලා ගියා. ඒ සැප වේදනාව මමය මගේ ආත්මය කියලා අපි ගත්තනම් ඒක නිරුද්ධ වී ගියාට පස්සේ මම කියලා ගන්නට මොනවද ඉතුරුවන්නේ? දැන් අපි හිතමු ඊයේ සැප වේදනා වින්දා. ඒව මම මගේ කියලා ගත්තා. දැන් ඒ සැප වේදනා දෙක බලනකොට මොනවද ඉතිරෙන්නේ මොකක්වත් නැහැ. ඊයේ ඒ දෙන්නපු සැප වේදනාව මමයේ මගේ මගේ ආත්මය කියලා ගත්තාම දැන් මොනවද ඉතිරෙලා තියෙන්නේ ඒක ගන්නද මමයේ මගේ කියලා ගන්න. මගේ ආත්මය කියලා ගන්න. කිසිවක් ශේෂ නොවීම නිරුද්ධ වී ගොස් තිබෙනවා. තිබෙනවා. නිසා ඒවා අනාත්මයි කියලා තේරුම් ගන්න මේ ශිතේ කියන ධර්මතාවයක් තමයි වේදනාව. උපේක්ෂා වේදනාව කියන්නේ දහස් නැහැ. දහස් වේදනාව උපේක්ෂා වේදනාව කියන්නේ ඒක ඇතිවන්නට නම් සැප දුක් වේදනා දෙකම නැති වෙනකම්. අපි මදහස් වේදනාව තේරුම් ගන්නට අපාංශී සාමාන්‍ය භාවනාදී නැති කෙනෙකුට සැපයක්වත් දුකක්වත් නැති දාවට තියෙන මදහස් වේදනාව. දැන් ඔන්න මොකටද සැපයක්වත් නැති දුකක්වත් නැතුව කෙනෙක් ඉන්නවා. දුක් වේදනාව කාප ගන්නම අර මඳහත් වේදනාව උපේක්ෂා වේදනාව නැති කිය. නැත්නම් සැප වේදනාව කාව ගන්නම මඳහත් වේදනාව නැති කිය. උපේ මේ උපේක්ෂිත මඳහත් වේදනාව දිගටම පවතින ධර්මයක් මේ අනාත්ම ධර්මයක්. ඒක උපේක්ෂා වේදනාව නැතිවෙන්න හේතු තියෙනවා. ඒ හේතු තියෙන්න තෝරන උපේක්ෂා වේදනාවක් තියෙනවා. විශේෂයෙන්ම දුක් වේදනා දෙන දෙන හේතුන් නැති බව සුඛ වේදනා ගෙන දෙන හේතු නැති බව තියෙනවා. ඔය සූචිතත් එහෙම කියනකොට කියනවා අවිගතක් පච්චෝගය ප්‍රත්‍ය ධර්මයේ ගැඹුරු කරුණක් තියෙන්නේ. එතකොට ඒ උපේක්ෂා වේදනාව ඇතිවීම සඳහා සිටියුතු කර්ම තිබෙනස අකල් උපේක්ෂා වේදනාව නැතත් වේදනාව තියෙනවා. මේ වේදනාව මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක මුලාවක්. මොකද හේතුන් නිසා හටගන්න ධර්මවලට මමගේ කියලා හිතනවා. මේ මමය මගේය කියන එක තමාගේ හිත තුළ තියෙන හැඟීමක් විතරයි. වෙන මොකක්ද මේ? තමගේ ශරීරය දෙස බලලා මේ මමය මගේ කියලා හිතන එක තමන්ගේ හිතේ තියෙන හැඟීමක් විතරයි. අනිත් සෑම දෙයක් පිළිබඳව යම් කිසි මම මගේ කියලා හිතනවා ඒක හිතේ තියෙන හැඟීම. තමන්ගේ ගේ අරගෙන මේ මගේගේ මගේගේ කියනවා නම් මේ මගේ බව තියෙන ගේ නෙවෙයි තමන්ගේ සිතට නැත්නම් මේ ඉඩමක් අරගෙන මගේ ඉඩම මගේ ඉඩම කියනවා නම් ඒ මගේ බව තියෙන ඉඩම නෙවෙයි තමන්ගේ සිත තුළ තමන්ගේ වාහනයක් කාර්යයක් මෝඩ බයිසිකලයක් වෙන දෙයක් කරන මේක මමමගේ කියනවා නම් මෝඩ බයිසිකලේ කාර්යය වැනි වාහනේ නෙවෙයි ඒ හැඟීම තියෙන්නේ තමන්ගේ සිත තුළ මේ විදිහට තමන්ගේ ශරීරය අරගෙන මම මගේ කියලා කියනවා ඒකත් සිත තුළ තියෙන හැඟීමක් විතරයි සංඥාවක් විතරයි මේවා තේරුම් ගන්නට බැරිකමට කියන්නේ මෝඩකම කියලා ඒ මෝඩකම තියෙන තාක්කල් මේ ඔක්කොම මමගේ කියලා උපාදාන කරනවා කියන්නේ තදින් සිටින් අල්ලා ගන්න ග්‍රහණය කරනවා ඒ කියන තාක්කල් ඉතින් සංසාරේ යන්න තියෙනවා එක දීපදී මෙරි මෙරි යන්න තියෙනවා සංසාර දුකින් මිදෙන්න වෙනවා නිවන් ලැබීමට නම් අනිවාර්යයෙන්ම මේ කරුණ අවබෝධ වී යයිසයි. අනාත්ම ස්වરૂපේ දතේති. ඊළඟට සංඥා. සංඥා කියන්නේ ඒ සිිතේ තියෙන එක්තරා කොටසක්. සංඥා කියන්නේ හඳුනා ගන්න දේවල්. හඳුනා ගැනීමට හේතු වෙන කාරණා රාශියක් තියෙනවා. දැන් ඇහැට රූපයක් පෙන්වන්නට පස්සේ රූපයක් හඳුනා ගන්නවා. ඒක හඳුනා ගන්න ආකාර රාශියක් තියෙනවා. ඒ කියන්නේ අද අපි හඳුනා ගන්න කොහොමද හොඳයි කියලා මෙතන නරකයි කියලා ආස්තමයි කියලා සැපයි කියලා. කෙනෙකුට හොඳ එකක් තවත් කෙනෙකුට නරකයි කියලා හඳුනා ගන්න. කෙනෙක් ප්‍රිය කෙනෙක් කියලා හිතන කෙනා තවත් කෙනෙකුට ඒ ඒ ප්‍රිය කෙනාම අප්‍රිය කෙනෙක්. කෙනෙක් මිතුරෙක් කියලා හිතන කෙනා තවත් කෙනෙකුට තවත් කෙනෙක් හඳුනාගන්නේ හතුරෙක් කියලා. ඒක එක්කෙනාගේ හිතේ තියෙන ස්වરૂප මත ඒ හඳුනා ගැනීම තීරණය. අනිත් එක අපේ පසුගිය අත්දැකීම් තියෙන අත්දැකීම් වලින් අපි විවිධ විදිහට හඳුනාගෙන තියෙන්නේ. ඒ අත්දැකීම සංසාර ගැනීමට හේතු වෙනවා. අර ඈත රූපේ හැම වෙලා ඒ ස්පර්ශය නිසා ඒ රූපේ හඳුනා ගැනීමට හේතු පාදක වන කර්ම ওই විදිහට රාශියක් තියෙනවා. එතකොට මේ අවිද්‍යාව ප්‍රධාන වශයෙන් තියෙන්නේ මුලාව නිසායි අපි මේ විවිධ විදිහට හඳුනාගන්නේ. මෙතන ගැහණියක් ඉන්නවා මිනිහෙක් ඉන්නවා අතප්පයක් තියෙනවා දෙයක් දෙකක් තියෙනවා ආදී වශයෙන් හිතන්නේ ඒ ඔක්කොම සංඥා ඒ සංඥා කියන්නේ මේ විදිහට සංඥා ඇති කරගන්නේ සිත තුළ තියෙන අවිද්‍යාව ක්‍රියාත්මක වන තාක්කල් මොඩකම තියෙන තාක්කල් රහත්ව කෙනෙකුගේ සිත තුළ තියෙන සංඥාවක් නැහැ ඒ කියන්නේ අවිද්‍යාව නිරුද්ධ කරන නිසා ඔරේ දකින දේවල් දකින එච්චර ඇහෙන දේවල් ඇහෙන එච්චර ඒවා හඳුනාගන්නේ හඳුනා ගැනීමක් ඉදී කියන්නේ අවශ්‍ය නම් හඳුනා ගන්න ඕන මේක වෙන මිස ඉදී පහලවන්නේ හඳුනාගන්න එතකොට මේ හඳුනා ගැනීම ඇතිවීමට අවිද්‍යාව එක්තරා හේතුවක්. මේ විදිහට හේතුම නිසායි හඳුනා ගැනීම ඇතිවන්නේ. ඒ හඳුනාගත්තු හඳුනා ගැනීම වහාම නැති වෙනවා. දැන් ඔන්න පොළොල්ලේ කනන ශබ්දයක් එනවා. අපි ඒක පොළොල්ලේ කනන ශබ්දයක් කියලා හඳුනාගත්තා. මේ පොළොල්ලා හඳන ශබ්දේ නතර වෙනකොටම ඒ හඳුනා ගැනීමත් එතනම කඩාගෙන යනවා. එතනම නිරුද්ධ වෙනවා. එතකොට හඳුනා ගැනීමට දේශපාලකෝ යම් කර්ම තියෙනවා නම් ඒ කර්ම නිරුද්ධෝගිය නිරුද්ධ වුණාට පසුව ඒ හඳුනා ගැනීමත් අනිවාර්යයෙන්ම නිරුද්ධී යනවා. ඒ නිරුද්ධ වී ගියාට පසුව හඳුනාගත්තයි කියලා කියන්නට දෙයක් නැහැ. ඔක්කොම නිරුද්ධ වෙනවා නිවිලා. මම හඳුනාගත්තා කියනවා නම් ඒකත් සමාජීය සිතිවිල්ලක් පමණයි. ඒ සිතිවිලිත් නැති වෙනවා. මේ ජීවිතේ පුරා මෙතෙක් කොච්චර දේවල් අපි හඳුනාගෙන ඇද්ද ඒවා දැන් එකක්වත් මේ වෙලාවේ නෑ ඔක්කොම නිරුද්ධ වෙලා ඉවරලා ගියලා එහෙමනම් මේ හඳුනා ගැනීම ඔක්කොම නිස්සාරෝ ධර්ම ආත්ම නෙවේ අනාත්ම ධර්ම හේතු නිසා හටගත් ධර්ම කියලා අවබෝධ වී යාවිතේ විඥානය කියන්නේ දැනීම ඒකම අකලින් කියනවා. එතකොට සිතේ කියන වේදනා සංඥා සංඛාර කියන විඥාන කියන කොටස් හතරම තමයි ශිත කියන්නේ ශිතේ තියෙන කොටස් හතරේ ඒ කොටස් හතර එකිනෙකක් වර්ධන බලන්නට ඕන විදිහට නිසාම සරල වශයෙන් අපි මේ කර්ම කීපයක් පමණයි දෙන්නම් කලේ ඒ විදිහට බලලා අවබෝධ කරගන්න එකක් සම්මම හෝ මගේ කියලා ගන්නවා නම් මේක වැරදි දෙයක් මේ ඔක්කොම අනාත්ම ධර්මනේ ඔක්කොම හේතුඵල ධර්ම කියලා අවබෝධ කරගන්න. අවදාහරි දවසට නිවන් දැකීමට මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයේ පාමයට හේතු වෙනවා. වෙනත් ධර්ම ශ්‍රවණය කරනවා වගේ. ඒක නිසා මේ විදිහට සමාන විශ්ින්ම ඒ අවබෝධය ඇති කරගතියි. එතකොට නාම රූප තමන්ගේ ශරීරය ගත්තාම නාමය කියන්නේ සිත, රූපය කියන්නේ කය. මේ ශරීරය ගත්තාට පස්සේ මේ ශරීරය නිසා තමයි බොහෝ දෙනෙක් මෙතන ඉස්සයක් ඉන්නවා පුරුෂයෙක් ඉන්නවා ලස්සනයි, කැතයි, උසයි, මහාතයි, තරුණයි ආදී වශයෙන් විවිධ ආකාරයෙන් හැදෙන මේ ශරීරය දැඳිලා බැඳිලා උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන ආශා කරගෙන කාමය ආදී දේවල් ඇති කරගෙන, පටිඝය ආදී දේවල් ඇති කරගෙන වාකටයුතු වීමට උපයෝගී කරගන්නේ පාදක කරගන්නේ ශරීරය. ශරීරයේ නියම තත්ත්වය තේරුම් ගන්නට නැහැකිකම නිසා විශේෂ දුරක්. දැන් මනුෂ්‍ය ශරීරයක් ගත්තොත් එහෙම මේ කාල වේලාවට අනුකූලව ඉතාලකේදී අපි මේ කර්ම ඉදිරිපත් කරන්නේ අපි ඒක මනුෂ්‍ය ශරීරයක් ගත්තා උදාහරණයකට එතකොට මේ මනුෂ්‍ය ශරීරයේ මව් කුසල ඉස්සෙල්ලාම ආරි කොහොමද කියලා කල්පනා කරන අම්මයි තාත්තයි දෙන්නාගේ සංයෝගයක් තිබුණා ඒ සංයෝගය නිසා දහස් කොටස් දෙකක එකතුවක් ආවා ඒ එකතුවට ප්‍රතිසන්ද විඥානය කියන විඥානය කියලා එක්කුණා. කලල් රූපයේ තෙන්දි පහළ ගන්නවා. මේ කලල් රූපේ රූප කොටස තමන්ගේ නෙවෙයි අම්ම හිතාස් ගන්න. ඒවා මම කියනවා නම් මගේ කියනවා නම් එතන මුලාවක්. අම්මගේ තාත්තගේ කොටස් අනුන්ගේ විනා තමන්ගේ නෙවෙයි. ඊට පස්සේ ඒවා මව ගන්න ආහාර පාන නිසා ශරීරය වැඩිනවා අමාකුෂ තුළ. මේ මව ගන්න ආහාර පාන පෙකනල් තුළින් ඒ දරුවාට ලැබෙනවා. ඒ නිසා දරුවගේ මේ කලන රෝගයේ වර්ධනය වන්නේ. එතකොට මේ වර්ධනය වීමට හේතුපාදක උනේ අම්මා ගන්න කනපුන ආහාර පාන. ඒවා සමන්ගේ නෙවෙයි අනුන්ගේ. ඒ කනපුන ආහාර වල තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මූල දාස්වල. අර ප්‍රතිසන්දි විඥානේ මෞපසේ ගිහිල්ලා එල්බගෙන කොට අම්මයි තාත්තයි එකතු වීම නිසා පහළ වූ දහස කොටස් වල තියෙන්නේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන කොටස් හත. ධාතු කියන එකේ අර්ථය සත්‍යයක් නෙවෙයි පුද්ගලයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි සුදු ඇති ඇති නැති නැති යන ක්‍රියාදාමයක් කියන එක. එතකොට පඨවි ධාතුව කියන්නේ යම් කිසි දෙයක තියෙන රූපයක තියෙන පස්සන ගතිය. පණ ඇතිව පණ නැති රූපයක තියෙන පස්සන ගතියයි පඨවි ධාතුව කියන්නේ. ආපෝ ධාතුව කියන්නේ වතුර ගතිය චේතනය ආදී. තේජෝ ධාතුව කියන්නේ රස්නේ සීතල ස්වરૂපය. ආ වායෝ ධාතුව කියන්නේ කිඳෙන, හැකිලෙන, වැනෙන ආදී ස්වરૂපය. එතකොට ඕනෑම පණ්‍යති පණ්‍යති රූපයක් මේ කොටස් හතරම තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් තමන්ගේ ශරීරයේ හැමදැත්තොත් එහෙම මේ ශරීරයේ හැමනේ චේතනයක් තියෙනවා. මේ දිච්චිනමක් අනුව කල්පනා කරලා තමන්ගේ සම්දේශ සංසන්දනය කරලා බැලුවොත් තමන්ට තේරෙන්න පුළුවන් මේක චේතනයක් තියෙනවා. වතුර ගතිය කියන්නේ ඒකයි. ඒක තමයි ඒ කියන ආපෝගත. මේ සමේ තියෙන ප්‍රශ්නයක් හෝ සීතලක් අල්ලනකොට ඒක දැනෙනවා. මේක තමයි තේජෝ ගතිය කියලා කියන්නේ. මේ සමුත්ින්දිලා තියෙනවා. දැන් හැකිලිච්ච වේදිච්ච හමරැල්ල ඇති තත්ත්වයේදී එසේ නැති තෙම්බුණු සමකුයි දැස සංසන්දනය කරලා බැලුවොත් ගොර හැදී විවිධිච්ඡාම සාමුද සංසන්දනය කරලා බැලුවොත් Tamanට තේරෙනවා මෙතන තෙම්බුණු ස්වરૂපයක් කියලා. මේ සමේ තියෙන තෙම්බුණු ගතියක් ඒක තමයි මේ කියන වායුව ගතිය. මේ සම වේලිලා අපි තුමෝ ඔය රබාන කාමක් වගේ සත්‍යයට පත් කරලා සූක්ෂලා හරි පස් වෙලා හරි අඩු වෙලා යනවා මේ පස් වෙලා යනවා කියන්නේ ඒ පස්සන ස්වરૂපයක පස්සන කොටස මේ හැමේදී. නැත්තම් මේ සම පුරේ මේ කුණේ ගිහිල්ලා පොළොව සම්පස්සනා කියන ඒ පස්සන කොටස තමයි තියෙන්නේ. ඒ පස්සන කොට භාවයට පස්සන කොටස තමයි පටවිෂය. ඒත් මේ සමේ කියන පටවි ධාතුවක්, ආපෝ ධාතුවක්, ශේධෝ ධාතුවක්, වායු ධාතුවක් වෙන කොටස් හතර. පණ ඇති පණ නැති ඕනෑම රූපයක් ඇදලා තියෙන මේ මූල ධාතු හතරෙන්. එතකොට මෞර්තුෂයේ ඉස්සල්ලාම පිළිසිඳ ගන්නකොටම බීජයක් අනුන්ගේ පටවේ ආපෝ තේජෝ වායු අම්මගේ තාත්තගේ තමන්ගේ නෙවෙයි කියලා දකින්න. මෞර්තුෂ දී බැඳුනේ බාහිර වශයෙන් ඇති වූ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මූල ධාතු වශයෙන් අම්ම කන බොන දේවල් තමයි ඒ ආවේ. ශරීරේ ධම්මගේ පෝෂ්‍ය ගුණ තමයි ඒගේ ශරීරය වැඩි වෙන. එතකොට ඒක කොහොම බාහිර තමන්ගේ නෙවෙයි. ඒවයිත මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා මේක මෝඩකමක්. ඊට පස්සේ දැන් මව කුසෙන් දිනුනාට පස්සේ කවල හොලනාවල ඔක්කොම දේවල් ඉතින් කන්න බොන්න දෙන්න බෑ කිවි බන්තේ නිරොඩු පළතුරු ආදී ඔක්කොම දෙන්න ඕන. ඒ තත්ත්වෙට දීලා දීලා තමයි මේ තත්ත්වෙට මේ ශරීරය ගොඩ නඟලා තියෙන්නේ. ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට ඒ අපේ කන බොන දේවල් වල තියෙන මොනවද ඔක්කොම පටවියාපෝ තේජෝ මූල ධාතුව. මේ මූල ධාතුව හතරෙන් තමයි මේ ශරීරය හැදුනේ. එතකොට මේකේ අයිතිකාරය බාහිර පඨවි ධාතු, බාහිර ආපෝ ධාතු, බාහිර තේජෝ ධාතු, බාහිර වායෝ ධාතු. Tamange නෙවෙයි. Tamange කියලා හිතනවා නම් ඒක සිතිවිල්ලක් විතරයි. ඒ වගේම තමයි මේ බාහිර වායෝ ධාතුව Tamange දෙකේ කියලා හිතනවා නම් ඒකත් සිතිවිල්ලක් විතරයි. ස්වභාවික ධර්ම, ස්වභාවික ධර්ම වශයෙන් මුලේ පවතින එකයි සත්‍යය. එතකොට මේ ශරීරය මරුණා කියලා හිතන්නේ. මරුණාට පස්සේ මොකද වෙන්නේ? මේකේ තියෙන අර බාහිර පඩවියාපෝ තේජෝ වායනේ මේක හැදිච්ච නිසා ඒ අයිතිකාරයන්ට මේක දෙන්න ඕනේ අපෝ. බාහිර අයිතිකාරය. ඒක නිසා තමන්ගේ ශරීරයේ ඇතුලේ තියෙන හුලඟ බාහිර හුලඟ දෙක තියෙනවා ශරීරයේ පුපුරනකොට කුණු වෙනකොට මුත් වෙනකොට ආදී වශයෙන් ඒ ශරීරයේ ඇතුලේ තියෙන වතුර කොටස් කුණේ කුණේ යනකොට හරි කොච්චන කොට හරි වාස් වෙලා යනවා පොළොව තෝරා ගන්නවා වාස් වෙනවා නැවත දැක්ෂ බවට පරිවර්තනය වෙලා ආපහු වතුර වලටම පරිවර්තනය වෙලා යනවා මේ ශරීරයේ කොටස් කුණේ කුණේ කුණේ කුණේ ගිහිල්ලා පොළොවටම පස්සෙනවා නැත්නම් කුණු ගින්දර දාලා පිටුවත් එහෙම අළු වෙලා දානන් පස් වල භාවයටපත් වෙනවා ශරීරයේ තියෙන පටවි කොටස් බාහිර පටවියකටම අපි බාර දෙනවා ඒ පඨවි කොටස් බාහිර දෙනකොට ඒ හා සම්බන්ධව තේජෝ කොටසකුත් තියෙනවා රස්නයක් සීතල. ආපෝ කොටස් යනකොට ඒ හා සම්බන්ධ තේජෝ කොටසකුත් තියෙනවා සීතලක් උෂ්ණ. වායෝ කොටස් යනකොට වායේ වාපයේ තියෙනවා සීතල උෂ්ණ වේද සීතල ස්වභාවයක්. ඒකයි ඒ හා සමග තේජෝ ධාතු කොටසක් යනවා. එතකොට මේ ශරීරයේ පටන් ගත්තම බාහිර පටවිය ආපෝ තේජෝ වැඩුනේ වැඩිලා මේ පැත්තට පත් වෙලා තියෙන්නේ බාහිර පටවිය ආපෝ තේජෝ වායෝ. ආ මරුණට පස්සේ ආපහු මේක දෙන්නේ බාහිර පටවිය ආපහු තේරිය වලට. මේක මම මගේ කියලා ගන්නවා නම් මොලාව. මම මේ කියන කාරණා මේ ඇයිට අවබෝධ වෙන්නේ නැත්නම් කවදාවත් මේ කියන කාරණාවේ කියන ධර්ම ගම්භීර සත්‍යතාවය තේරුම් ගන්නට බෑ. තමන්ම අවබෝධ කරගන්න ඕනේ. අනිත් එක මේ ශරීරය Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. හේතුන් අනුව පවතින දෙයක්. ශරීරයේ ඇතිවෙන හේතු තියෙනවා. කර්ණයක් එක්තරා හේතුවක්. ආ අපි ගන්න ලබන ආහාරත් එක්තරා හේතුවක්. හිතත් එක්තරා හේතුවක්. ශීතෝෂ්ණ වැනි දේවල් එක්තරා හේතුවක්. මේ හේතුව නිසා තමයි මේ ශරීරය පවතින්නේ. අපි අධික්ෂ ශීතල උෂ්ණය කොත්තු දෙන්නේ නැති වෙනකට අපි ගියත් නැගලා වැටෙනවා. උස් සීතල උස් රොක්ක දෙන්නේ නැත්නම්කට අපි ගොඩ මෙල්ලගෙන බාහිර සීතල උෂ්ණ දෙක නිසා තමයි අපේ ජීවිතේ පවතින්නේ මරණ නැතුව පවතින්නේ එතකොට අපි කන බන ආහාර නිසා මේ ශරීරය පවතින කෑම බීම වලදී ප්‍රමාණය දෙකක් එහෙම කරලා යනවා අපි ගන්න හුස්ම නිසා මේ ශරීරය පවතින හුස්ම නැති වුණොත් එන විනාඩියක් දෙකක් තුනක් නැති වෙනකොට හැදලා යනවා ඊළඟට මේ මූල ධාතු අතර පටවියාපෝ තේජෝ වායෝ මූල ධාතු අතර එකක් හරි උස්සන් වෙලා වැරදි විදිහට ක්‍රියාත්මක වෙන්න කිව්ව තරුණයට දැන. ඒවා සමබරතාවයෙන් කියන්නට ඕන. ඊළඟට කම්ම සත්‍යය කියන. කර්මයක් කියනවනේ මේ පණ ටික පවතින කම්මයේ කියනවා පණ ටික නැන්නේ කියලා. ඒක කර්මයක් ඒ කියනවා. ඊට අමතරව මේ රූපේ පැවැත්ම සම්බන්ධයෙන් සිතක් බලපාන. අපි සිනහ වෙනකොට සන්තෝෂයෙන් ඉන්නකොට මූණ එහෙම හරි ප්‍රසන්නයි. මේකට ගන්න. පරවහ ගිල්ලා ප්‍රෝදෙන් සතරන ගැන මූණේම කඩියලා දිරුපෙලා දකින්නට පස්සේ මොකද සිතට අනුව රූප වෙනස් වෙනවා. එතකොට මේ විදිහට රූපය කියන හේතු තියෙනවා. මේ හේතුන් නිසායි මේ රූපය හටගන්නේ. ඒක මම වගේ කියලා ගන්න හොඳ තමයි. ඒකයි එතන තියෙන වරද. ඊළඟට මේ රූපය අපට ඕන විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා තේරෙනවා. ඒක කැඩෙන වෙලාවට කැඩෙනවා. දිදෙන වෙලාවට දෙදෙනවා. ජරාවට පත් වෙන වෙලාවට ජරාවට පත් වෙනවා. ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙනවා. මැරෙන වෙලාවට මැරෙනවා. මැරිණාට පස්සේ කොනොයි කොනොයි යන්න ඕනේ නේද? කොනොයි කොනොයි කොනොයි කියන්නේ. අපට ඕනෑ විදිහට පවස්සන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ රූපය. අපි කොච්චර ලක්ෂණවලට අපි ලක්ෂණේලා ඉතිරිය නැත්නම් අනේ මම ලක්ෂණ වෙන්න ඕන ලක්ෂණ වෙන්න ඕන කියලා කොච්චර මේකක් දැම්මත් හරියන්නේ ඒ උත්පත්තියෙන් ලැබුවා ඒ පැත්තේ එන්නේ. මොහායිද වශයෙන් පාට ගෑවට ඇතුළේ පැත්තේ එන්නේ. එතකොට අපි හිතන කෙනෙක් මහත් තත්ත්වයට පත් වෙලා ඉන්නවා කියලා කොච්චර කෙට් වෙන්නේ නැදුවත් ඉතින් මේ මිනිසුන්ට සමහර කෙට් වෙන්නද බෑ. ඒක හැදලා තියෙන එහෙම තමයි. නැත්තම් ඉතාලම පිටුවයි ඉන්නවා මම මහත් වෙන්න ඕනේ කියලා ඒක ඒ මහත් වෙන්න බෑ. කළුවයි ඉන්නවා සුදු පාටයි ඉන්නවා. ඉතින් කළුවයි සුදු වෙන්න ඕනේ. සුදු අය කළු වෙන්න ඕනේ. එහෙමත් බෑ. නැත්තම් හැමෝම කැමති තරුණයෝ වගේ නේ තරුණියෝ වගේ. අනේ මම හැම දවසෙම තරුණියක් තරුණියක් වගේම ඉන්නේ කියලා හිතට එහෙම හරියන්නේ නැහැ. අවුරුදු 30 35 40 මැදි විය තරමම බාහිර පස්සේ වැඩි විය ඔක්කොම යනවා. මලස්කට එනවා ඔක්කොම වෙනවා. ඒක බලස්සන්නට පුළුවන් දෙයක් නෙවෙයි. පොඩි ළමයෙක් පුංචි ළමයෙක් වගේ හැම දවසෙම ඉන්න පුළුවන්කමක් නැහැ. ඒවා වෙනස් වෙයි වෙනස් වෙයි වෙනස් වෙයි යනවා. දැන් මෙයාගේ පුංචි ළමා කාලේ ගත්තොත් එහෙම කීකී දරුවෝ ටිකක් අත් දෙකෙන් දැන් ඉතල බලන්න. ඒ රූපේ දැන් තියෙනවා. අවුරුදු 4 5 දෙවිද වයසේ සිටපු ළමා වගේ දැන් කල්පනා කරන ඒ රූපේ දැන් තියෙනවා. අවුරුදු 10 12 තත්ත්වයේ තිබුණායි 10 12 වෙනකොට අර පුංචි කාලේ තිබුණ එකක් නෑ. අවුරුදු 4 5 තත්ත්වයක් නෑ 10 12. දැන් අවුරුදු 18 18 තරුණ වියට පස්සේ. අර පුංචි කාලේ රූපේ එක කොටසක්වත් දැන් තියෙනවා. ඒක දැන් මැදි වියට ගිහිල්ලා වයසට ගිහිල්ලා යනකොට අර තරුණ රූපේ කාලේ තිබිච්ච ඒවා පැත්තේ පරාතකවත් නෑ. එතකොට මේ රූපේ නිරන්තරයෙන්ම වෙනස් වී වෙනස් වී අනිත්‍යයට යනවා. අනිත්‍යයට යන මේ රූප කොටස් වෙනස් ස්වરૂපයක අනිත්‍ය යන නාම නිසාපත් වෙනවා. ඒක කියන්නේ විපරිණාමයට පත් වෙනවා. නිරන්තරයෙන්ම වෙනස් වී වෙනස් වී යන ඒක නිසා විපරිණාමයට වෙනස් ස්වરૂපයකට පත් වෙනවා. කුංචි කාය සුද්ධ රූපේ නිරන්තරයෙන්ම වෙනස් වෙනස් වී ගියා. ඒකයි කුංචි දරුවේ තත්ත්වයට පත් වෙන්නේ. නැත්නම් රූපේ ඒක වෙනස් වෙනස් වෙන කියන නිසා තමයි අවුරුදු දෙකේ තත්ත්වයටපත් වෙන්නේ. එහෙම එහෙම තමයි දිගින් දිගටම දිගින් දිගට පැවැත්වෙන්නේ පවතින්නේ. එතකොට මේක නිරන්තරයෙන්ම වෙනස් වෙන රූප කොටස් වල එකතුවක්. අනිත් එක මේ රූප කොටස් කියන්නේ පටවියාපෝ තේජෝ වායු කියන්නේ මහා විශාල දේවල් නෙවෙයි. ඒකාම ශියුම් මේ මූල ධාතු කියන ඒවා. සමහර විට තේවිය හැට තේන්නේ නැති තරමට කුඩා කොටස්. ඒ කොටස් රාශියක් එකතු වුණාට පස්සේ තමයි අපිට තේවිය හැට තේන්නේ. මේ සියුම් රූප කලාප නැත්නම් වල පරමෝන් රූප කොටස් කියලා කියුවොත් මේ කොටස් නිරන්තරයෙන්ම ඇති ඇති නැති නැති යන එතකොට මේ ඇති ඇති නැති නැති යන රූප කොටස් මම මගේ කියලා හිතනවා නම් ඒ මම මගේ කියලා හිතන්නට පෙර තිබුණු රූප කොටස් මම මගේ කියලා හිතන වෙනකොට හිතනකොට නැති වෙනවා. එතකොට මම මගේ කියලා ගන්නට රූපේ කිසිවක් නෑ. මේක පියවිහාට දකින්නට බෑ සමාධිය ප්‍රඥාව දිනු කෙනෙකුට විදර්ශනායෙන් දකින්න කෙනෙකුට රූපේ නිරන්තරයෙන් වෙනස් වෙන ආකාරයේ දකින්නට පුළුවන් කායික වශයෙන් දකින්න පුළුවන් මානසික වශයෙන් අවබෝධ වෙනවා ශාරීරික වශයෙන් ඒක දැනියනවා ඒ නිරන්තර වෙනස් වෙනවා එහෙනම් කෙනෙකුට මේවා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්න පුළුවන් නැති කෙනෙකුට බෑ. කෙසේ වෙතත් මේ නිවෙන්න සත්‍යයයි ඕ ලෝකේ තියෙන ඕනෑම රූපයක ස්වરૂපේ ඒක කියන රූප කොටස් පඨවි ආදී මූල ධාතු කොටස් පරමාණු කොටස් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. වෙනස් වෙන වෙනස් වෙන යන මේ රූප කොටස් තමයි මම මේ කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ මගේ ආත්මය කියලා හිතන්නේ. මේ ඔක්කොම මුලාවක්. ඉතින් මේ රූප කොටසේ මතු පිට තියෙන හැමේ ස්වરૂපයක තමයි මේ හැමදෙයක්ම පැවැටිලා තියෙන්නේ. අපි හිතමු මේ මතු පිට තියෙන හැමේ ත්‍ස්සේ කිසිලා වෙනස් වෙලා ගියයි කියලා. නැත්තම් ওই සස්තායනික ද්‍රව්‍යයක් මොකක් හරි ලැබිලා ඒ එක විරූපී තත්යකට පත් වෙනවා කියලා හිතන්න. මතු පිට හම්. එතකොට දැන් ওই ඇලුම් කරන, ප්‍රිය කරන, ආශා කරන, බදාගෙන ඉඳගන්න ওই එකක්වත් ඒකකොට කරන්නට තියා අල්ලන්නට කැමති තත්යකයි. අරනලත් නැති තත්යකයි පත් වෙනවා. කැමති එන්නේ. මේ මත පිට හනේ තියෙන්නේ අර මූල ධාතු හතර තමයි. මත පිට පෘෂ්ඨයේ තියෙන්නේ. ඒක දන්නේ නැතිකම නිසා තමයි මේවට පැවැටෙන්නේ. ඒ අනුව බලන්න. අනිත් එක මේ ශරීරයේ හැදිලා තියෙන ඔක්කොම පුනක කොටස් වල. අශෝති රාත්සර ගණන්, මෝත්‍රා බෝතල් ගණන්, බඩවැල් යාර ගණන්, මස් රාත්සර ගණන්, මේද සත්තු ගණන් දේ යරාමය කුණු පෙළ සෙම සොටු සරව ආදී පිළිලා මේ මතු පිට හමිය මහලා තියෙන්නේ මතු පිට හම ගැලෙව්වට පස්සේ ඇතුලේ සෑම කොටසම තේකුස් සෑම කොටසම දුගනයි සෑම කොටසම ඇල්ලුවොත් එහෙම අත සෝදන්න වෙනවා අනිවාර්යයෙන් ඒකවත් මතු පිට සම ගැලුණා නම් එහෙම අපි ආශා කරන මේ ශරීරය අපි හිතමුකෝ මතු පිටේ තියෙන සම ගැලුණා නම් කියන ඒක අල්ලන්නටවත් බැහැ ගෑවුණා සෝදන්න තියෙන අල්ලුව කිසිඹොත් ගන්න ඉදුණා එවැනි තත්ත්වයන් මේ ශරීරයේ තත්ත්වයක තේරුම් ගත යුතුයි මේව තේරුම් ගන්න මේ ශරීරයේ මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් මේක මුලාවක් Taman තෝරන විදිහට පවත්න්නවත් බැහැ හේතුන් නිසා පවතින්නේ නිරන්තරයෙන්ම නැති නැති යනවා මේ තියෙන මූල ධාතු හතරක් විතරයි මේ ආදී කරුණු හරියට අවබෝධ වෙනකොට මේ රූපය මම කියලා මගේ කියලා ගන්න එක මෝඩකමක් කියලා තේරෙනවා. එතන මෝඩකම හැර වෙන දෙයක් නැහැ. මම මගේ කියලා ගන්න ක්‍රියාදාමය තුළ තියෙන අනිත්‍යකරම අවිද්‍යාව. ඒ නිසා ඒ අවිද්‍යාව සමමද්දකෝ නැති කර ගන්නට අඩුපයි ගන්නට නම් මෙවැනි ධර්ම දේශනා අහන්න නැත්නම් මෙවැනි පොත්පත් මෙවැනි කරුණු හදන්න පොත්පත් කියවන්න දන්න අය සංගලට සාකච්ඡා කරන්න එහෙම කරලා ඇති කරගත් දැනුම සමාගයේම අවබෝධයක් බවට පරිවර්තනය කර ගන්න. සමාගයේම අවබෝධයක් බවට පරිවර්තනය කර ගන්නවා කියන්නේ දැන් මම මේ කියපු කරුණු උදාහරණයක් ගමු. Tamanටම තේරෙන්න මේවා මෙහෙමමයි වෙන දෙයක් නෙවෙයි කියලා. දැන් මම කියපු එක මතක තියා ගන්නවා කියන එක නෙවෙයි. ඒක තේරුම් ගන්නවා කියන එක නෙවෙයි මම අදහස් කරන්නේ. Tamanටම අවබෝධයක පැහැදිලි ලෙස පෙනී ආයිති. ඒ රූපය කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා. මේ සිත කියන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා Tamanටම තේරුම් ගන්නට. අන්නේ තේරුම් ගත්තාට පසුව ඒ අවබෝධය බහ විදර්ශනා භාවනාව තුළින් ප්‍රායෝගික අත්දැකීමක් බවට පරිවර්තනය වීම තුළින් තමයි Tamanට පුළුවන්කම තිබෙන්නේ මේ සංස්කාර දුකෙන් මිදෙන්න. ඉතින් විදර්ශනා භාවනා කරන කෙනෙකුට මේ රූපස්කන්ධය නිරන්තරයෙන් ඇති වෙන කියන ආකාරය දකින්න පුළුවන්. දකින්නකොට මේ ඇති ඇති නැති නැති යන රූප කලාප තුළ රූප කොටස් තුළ මනෝමය කියලා ගැන කිසිවක් තිබුණ නොවන ආකාරය දකින්න පුළුවන්. එහෙම දකිනකොට රූපේ නිරුද්ධ වී යන ඇහැට රූපේ කියන්නේ නැති රූප නිස නොපෙන්නේ. හිස් භාවයකට පත් වෙන. එතකොට ඒ හිස් භාවයට පත් වූ අවස්ථාවේදී කය කියන එක සමන්ගේ කියලා ගන්නට දෙයක් ඒ වෙලාවේ ඉතුරු වෙලා නැති නිසා ආත්මයක් නොවේ කියලා අවබෝධ වෙනවා ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට සිතේසු දැනීම පමණයි පවතින්නේ. අර කිස්සු රූපයේ දැනීම ස්වરૂපේ ඒක මම මගේ කියලා ගත්තත් ඒකත් නිරන්තරයෙන් පවතින්නේ ඒක තියෙනකොට මම මගේ කියලා ගන්න ගන්නට පුළුවන් වුණත් ඒක නිරුද්ධ වෙලා නිවිලා ගියාට පස්සේ මේකෙත් මම මගේ කියලා ගන්න දෙයක් ඉතිරවන්නේ නැහැ නේද කියන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති වෙනකොටම ඒ ධර්ම නැෂ්ඨණයකට නිවි යනවා නාම රූප ධර්ම මේ ආකාරයෙන් දෙකේ යනකොට නාමය තුලත්පත් ඒ කුජලේ කාඥාන්‍යතය රූපයක් තුලත් ඒ වගේම සත්පුද්ගලාභණය කියලා ගන්නට කිසි දෙයක් නැති මේ සියල්ලම අනාත්මයි කියලා අනුන් දර්ශනයේ පැහැදිලිව දැකීම තුළින් චිත නිවියාමකට පත් වෙනවා මේ නිවියාමට අපි කියනවා නිවනට පිටපත් වෙනවා කියලා. මේ පහළම මට්ටමේ තියෙනවාම අ තරංග වශයෙන් අධ්‍යක්ෂකයේ ආකාරයට අපි තේරුම් ගන්නවා. එතකොට ඒ විදිහට නාම රූප අවබෝධ කරගන්න. මේ දක්වා කියන දරන්න කාරණා වල ප්‍රතිසාරාංශය මේකයි. නිවන් ලැබීමට නම් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේක අනාත්මයි කියන එක පැහැදිලිවම අත්දැකිය යුතුයි. ඒ අත්දැකීම ආකාර රාශියක් තියෙනවා. ඒ රාශිය අතරින් අපි නාම රූප දෙක ගැනයි කතා කරන්නේ. රූපේ කියන්නේ රූපේ කියන්නේ තමයි ශරීරයට නාමය කියන්නේ සිතට. මේ සිතේ කොටස් හතරක් තියෙනවා වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියලා. ඕක වෙනස් ආකාරයෙන් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා තියෙනවා. ඒක නිසා ඒක මතක නැති වුණත් අර වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරටමයි නාමය කියන්නේ කියන එක තේරුම් ගන්න. මේ එක එක ස්කන්ධයක් කරා නාම වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ ආදී එක එක ස්කන්ධයක් කරා මේවා හේතුන් නිසා මේ විදිහට අර ගන්නා ඵල ධර්මයි මම නෙවෙයි මගේ ආත්මය කියලා ගන්නවා නම් මේක මූලාවක් මම හෝ මගේ දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කරගන්න නාමස්කන්ධය තුළ ආත්ම සංඥාව පිළිගන්න බොහෝ විට ඒ නිසා ගැන විශේෂ අවධානයක් යොමු කරලා තමන් තේරුම් ගන්න මේ නාමස්කන්ධයේ කිසිසේත්ම ආත්මයක අධ්‍යයනයක් හෝ ආත්මයක් නෙවෙයි කියලා. රූපස්කන්ධය ගන්න රූපස්කන්ධය ගත්තම මෞපසට ඇතුල් වෙන අවස්ථාවේ සත්‍යය බලන්න ඒක වැඩෙන ආකාරය දකින්න කොහොමද වැඩෙන්නේ කියලා දැන් මේ තත්ත්වයට පස්සෙලා සිටියේ සිටින්නේ කොහොමද කියලා දකින්න මෙයාුණාට පස්සේ මේකට මොකක්ද වෙන්නේ කියලා දකින්න. මේ ශරීරයේ හැදලා තියෙන මූල ධාතුවක් කියන පටවියාපෝතීජෝ වාය මේ මූල ධාතුව අතර හැර මෙතන ශරීරයක් කියලා දෙයක් නැති බව දකිනවා. දැන් උදාහරණ වශයෙන් අපි අත කියලා ගත්තොත් මේ මත කියන සත්‍ය වශයෙන් දෙයක් නේ. ওই කොටස් තාසික එකතුවක්. ආම මාසනාර මේ ඇටකටු නේද ආදී කොටස් තාසික එකතුවක්. මේ සෑම කොටසම මූල ධාතුව අතර එකතුවක්. එතකොට සත්‍ය වශයෙන් මේව දෙයක් නෑ. ඒ වගේ තමයි මුලින්ම එතකොට මේ ශරීරය ඇතුලේ තියෙන ඔක්කොම දෙතිස් කුණ කොටස් දුක නම් පිළිකුල්ලු දුක්ෂාදනක කොටස් ඒක නිසා බලනකොට ඒවා කෙරේ ඇලෙන්නට දෙයක් නැහැ ඒ තමතර මේ ශරීරයේ නිරන්තරම නැති ඇති ඇති නැති නැති යන මේ ඇති නැති යන රූප කොටස් වල මමගේ කියලා ගන්නකොට මොකක්ද ශ්‍රේෂ්ඨවන්නේ කියලා අවබෝධ කරගන්න මේ විදිහට නාම රූප ධර්මයන්ගේ අනාත්ම ස්වභාවය පිළිබඳ පැහැදිලි ලෙසම තමාට අවබෝධයක් ඇති වුණා නම් භාවනා කරන විට මේ නාම ධර්මයන්ගේ හෝ දේශනා රූප ධර්මයන්ගේ හෝ දෙයක් දැකීම තුළින් ඒක සිදුවන්නේ පස්සන් ඔය කියපු විදිහට ප්‍රතිරේ අනිත් පැත්තට රූප ධර්මයන්ගේ හෝ දේශනා නාම ධර්මයන්ගේ හෝ දෙයක් දැකීම තුළින් නිවන අත්දකින්නට පුළුවන් වෙනවා ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇසත් කවදා හෝ දවසකදී මේ භවයේ මන්නටත් පුළුවන් මතු භවයක දිවන්නටත් පුළුවන් විශේෂ නැත්නම් මතු බුද්ධ ශාසනයක දිවන්නටත් පුළුවන් නිවන් ලැබීම සඳහා මේ අසලවද ධම්මේ ඇතිීමේ කුසල ශක්තියත් ඒ වගේම මේ යනු මේ අවබෝධ කරගත්තාම මේ අවබෝධ කරගැනීමේදී පහළෝ ඒ අවබෝධමය ඥානත් නියත වශයෙන්ම හේතු වාසනා වෙනවා ඇතිසේ හේතු වාසනා වීම තුළින් මේ ඇනට මුලින්ම හේතු වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරලා ආශිර්වාද කරලා මෙම දේශනාව දැන් ඉගෙන ගන්නවා දෙවියන්ට පින් දෙනවා ආකාශත්තාට දෙන පාටේ දෙනවා ආකාශත්තාට දෙනවා ආදීවානාගාමෙන් විකාපින්නම් පන්නනෝ දිස්සාචන සංසාසනං ආකාශත්තාට දෙනවා ආදීවානාගාමෙන් විකාපින්නම් පන්නනෝ දිස්සාචන සංදේශනං ආකාශත්තාට දෙනවා ආදීවානාගාමෙන් විකාපින්නම් පන්නනෝ දිස්සාචන සංසමන් පරන්තේ ප්‍රාර්ථනා කරනවා පුණ්‍ය කම්මෙන් මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛයා වහන්තු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේකල සීලං කුසල සත්‍යං යත පින්සන සිමුතු වාසනා ශක්ති උදා වේවා අභිවාදන සීලස්ස නිසං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්‍නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ වචයතෝ නිබ්බාන සම්පත්තේ නාතිනේ සමිඤ්ඤතු සම්පත්තේ වානිවසල දේවා